සම්බන්ධ තියෙනවා. මේක පෙර සෙනසුරාදා පවසාදී ප්‍රකාශ කරන දැන්නේ සංකෝප්පයලා දේශනා මාලාවක්. ඒ වාරයේදී අපි ප්‍රකාශ කළේ මොනවද? සනාතන කච්චා පස්සෝ සනාතන යෝධා පස්සන දෝෂයම. පස්සන දෝෂය ගැන ඉඳලා ප්‍රකාශ කළා. අද එනිසා අපේ ප්‍රාර්ථනා කළා මේ ඇයිද පස්සපච්චය වේදනා පස්සනකවදා වේදනා නිරෝධය. පස්සේ නිසා වේදනාව තියෙන පස්සේ නිරුද්ධ වීම වේදනාව නිරුද්ධ භාවයට පත් වෙනවා කියන කලල සුළු විස්තරයක් තියෙනවා. මේ විදිහට පස්ස නිරෝධය ගැන කතා කරනකොට අපි පස්සේ කියන්නේ කොහොමද කියලා මම විස්තර කරනවා. පස්සේ නිසා වේදනාව ඇති වෙනවා නම් වේදනාව කියන්නේ කුමක්ද? වේදේති සුඛෝ වික්ඛේ තක්මා වේදනා කිච්ඡති කිංච වේදේති සුඛං වේදේති දුක්ඛං වේදේති අදුක්ඛං සුඛං වේදේති වේදේති සුඛෝ වික්ඛේ තක්මා වේදනා කිච්ඡති මේ බුදුහාම කියන වචන හරියටත් කියන්නේ. නිසා අපේ මුල්දේ ක්‍රම නිසා වේදනාව කියන්නේ සුඛවේදීටි කුමක්ද වින්දනය කරන්නේ? සුඛාන්ති වේදීටි සුඛේ කුක්ඛිනිය. දුක්ඛාන්ති වේදීටි දුක කුත් අත්දකිනවා. අදුක්ඛම සුඛාන්ති සුඛ දුක දුකම නොවන නැදහත් වේදනාව අත්දකින. විඳිනවා. මේ දෙකින්ම තමයි වේදනාව කියලා ප්‍රකාශ කරන්නේ. මේ වේදනාවේ විස්හා සුන්දරිත නැවැත්වා කරන බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළා. එකතැනකදී උන්වහන්සේ වදාළ වේපාණාද වේදනා උත්සාහය කරවායේ ආනන්දේ මම මේ වේදනා දෙආකාරයකින් පරයාය වශයෙන් වදාරලා තිබෙනවා මොනවාද උපදොස් නෙමෙයි කාය පංචේ වේදනා චේතසික පංචේ වේදනා කායික වේදනාවක් සහ චෛතසික මානසික වේදනාවක් වශයෙන් මේ වේදනාව දෙආකාරයකම ආනන්ද මම පග්ගායන වදාගෙන තිබෙනවා. සිස්සෝ කියානන්ද වේදනා අවස්ථාවනා පරයායන. තුන් ආකාරයකම ආනන්ද මේ වේදනාව ප්‍රකාශ කරලා විස්තර කරලා තිබෙනවා. ඒක තමයි සුඛ, දුක්ඛ, උපේක්ෂා. පංච ආනන්ද වේදනා අවස්ථාවනා පරයායන. අස්සාදායකම මේ වේදනාව විස්තර කරලා තියෙනවා. මෙයා කියන්නේ සුඛේන්ද්‍රිය, දුක්ඛේන්ද්‍රිය, සෝමනස්සේන්ද්‍රිය, දෝමනස්සේන්ද්‍රිය, උපේක්ෂේන්ද්‍රිය. සුඛේන්ද්‍රිය කියන්නේ කායද දැනෙන සුඛය. දුක්ඛේන්ද්‍රිය කියන්නේ කායද දැනෙන දුක. සෝමනස්සේන්ද්‍රිය කියන්නේ මනසට දැනෙන සුවය. දෝමනස්සේන්ද්‍රිය කියන්නේ මනසට දැනෙන දුක් වේදනාව. උපේක්ෂේන්ද්‍රිය කියන්නේ අරහත් සුඛ වේදනාවමයි නැතහත් වේදනාව. සත්‍ය වේදනා සංඥාවේ පරිවර්තනය. වේදනාව හය ආකාරයෙන් සානන්දම පරිවර්තන වශයෙන් ප්‍රකාශ කරලා තිබෙනවා. සමාදේ 6. සත්‍ය සංසප්තජ වේදනා කියන්නේ සංවා සංසප්තජ වේදනා කාය සංසප්තජ වේදනා මනෝ සංසප්තජ වේදනා කායත ඇහැට ස්පර්ශයෙන් දැනෙන නිසා ඇතිවන වේදනාව ඒ වගේම කනේ සෝත ස්පර්ශයෙන් ඇති වෙන වේදනාව නාසයේ ධාන ස්පර්ශයෙන් ඇති වෙන සුඛ දුක්ඛ උපේක්ෂා වේදනාව ඊළඟට දිවට දැනෙන රසනික ඇති වෙන වේදනාව කයට දැනෙන පොත්සබ්දයන් නිසා මනසට දැනෙන අරමුණට ඇති වෙන වේදනාව මේවා තමයි වේදනාව කය ආකාරයෙන් බෙදෙන විට විස්තර කරන්නේ චක්ක සංකප්පදා වේදනාදී හය. ඊළඟට වේදනාව විපාක වදාරන බුදුරජාණන් වහන්සේ අට්ඨාරසති වේදනා උත්තරණය කරලා. දහ අට ආකාරයෙන් වේදනා මම විස්තර කරනවා. මම ළඟට නෑ. වේදනා දහ අට ආකාරයෙන් විස්තර කරන්නේ දක්වන රූපන් දිස්ස අසුන්නත ප්‍රාණියන් රූපන් නොපෙච්චති දෝමනස්ස ස්ථානියන් රූපන්න තෝචරති උපෙක්ඛානියන් රූපන්න තෝචරති ඇහැට රූපයක් දැක්වාට පස්සේ සෝමනස්ස ස්ථානියන් රූපන්න තෝචරි දකින ලද රූපයේ සෝමනස්සේ ගෙන දෙන ආකාරයෙන් හතර ගෙන දෙන ආකාරයෙන් මොක විචාරණය කරනවා කියන්නේ ගෙන දෙන සීමක් කරන අනාගත නැවත බලනවා කියනවා දෝමනස්ස ස්ථානියන් රූපන්න තෝචරති ඒ දැකපු රූපයම දෝමනස්සක් ඇති වෙන විදිහට බලනවා උපේක්ෂා භාවනය නම් උපේක්ෂාව කියන බඳපත් වෙන ඇති වේදනාව කියන විදිහට ඒ රූපය බලන උදාහරණයක් කියවොත් අපි තුන ලක්ෂණ කාන්දාවක් තියෙනවා කියන්නේ කියලා ගන්නවා. ලක්ෂණයි ලක්ෂණයි ලක්ෂණයි කියව තුන සෝමනකට කාණේ නම් රූපන්න කොයිකද? ඒ රූපේ බලන්නේ සෝමනකේ ජනවන ආකාරයට සෝමනකේ ජනිත කරන ආකාරයට. ඒ රූපයේ දෙසම බලලා කල්පනා කරනවා මෙයා මට ලොකු කටුපං කළා මෙයා නිසා මට මේ විශාල අරහතක් මේ මේ වැඩි මනසලා. එතකොට දෝමන සංස්කාරයන් රූපන්නතෝයි. නැත්නම් තව විදිහකට එයාම කල්පනා කරනවා මෙතන මේ තියෙන දවස් මාත්‍රයක්. නැත්නම් මෙතන තියෙන දේශ කුණ පොට් සාකයක්. එහෙම බලනකොට උපේක්ෂාන රූපං සෝති උපේක්ෂාව ජනිත වන ආකාරයෙන් රූපයේ දෙස විමසීමක් කරනවා. එතකොට අපට රූපය දැක්කාට මේ විදිහට ඒ අපගේ චිත්ත තුළ පවත්නා වූ උපවිකාරයන් අනුව අප බලන ආකාරයන් අනුව වේදනාව තුන් ආකාර වෙනවා. සෝමනස්සක්ඛානිය වෙනවා, දෝමනස්සක්ඛානිය වෙනවා, උපේක්ෂානිය වෙනවා. ඒ වගේම කනට අහන ශබ්ද තුන් ආකාර වෙනවා. නාසයට, දිවට, ශරීරයට, මනසට දින සිත ඉන්ද්‍රිය හයට මේ තුන් ආකාරයෙන් වැඩි වුණාම අට්ඨාරසති වේදනා වේදනා 17ක්. අවදානන බුද්ධජනන මහන්සේ සංස්කෘතින් සිටි වේදනා උස්සාමයා පරිහරණය වේදනා 36ක් වරින් මම වදාරලා තියෙනවා. මොකද 36? ඈ අධ්‍යාත්මික බාහිර ප්‍රාර්ථනා දෙන්න. සාතේන නෑ ජීවිත වශයෙන් නෙක්ඛම්ම වශයෙන් ගුරුහා ජීවිත වශයෙන් හා නෛෂ්කර්ම්‍ය වශයෙන් මේ දාහට දෙආකාරයක දෙකම මේක තමයි අර සතරකපටහන් සූත්‍රයේ වේදනාන ප්‍රශ්නා විස්තර කරනකොට වදාරන්නේ සාමසංවා නිරාමසංවා කියන වචන දෙකක්. සංසාර දුක්ඛ වේදනා වේදීමා නිස්සාරණ දුක්ඛ වේදනා වේදීවා මෙච්චි පජානති නේ. නිරාමසං දුක්ඛ වේදනා වේදීමා නිරාමසං දුක්ඛ වේදනා වේදීවා මෙච්චි පජානති. ඒ ජීවිත කියන්නේ අසකන ආසේ දිව ශරීරයේ ජානන වන රූපාදී ලෞකික වස්තුන් පරමන කරගෙන යම් කිසි සුඛයක් සෝමනස්යක් හෝ දෝමනස්යක් හෝ මඳහත් බවක් එවැනි වේදනාවක් ඇති වෙනවනම් ඒක ජීවිත වේදනාවක්. නෛෂ්කර්මීය අරමුණු කරගෙන නම් යම් කිසි කුසලයක් දුක්ඛයක් තේක්කාවක් කියනවා නම් ඒක නෙක්ඛම්මසිත වේදනා. ඒ කියන්නේ දැන් ප්‍රේම කෙනෙක් කියන්නේ යාට නෛෂ්කර්මීය පුරණ නම් නෛෂ්කර්මීය පුරණ මොනවාට යාට තියෙන තුන දුමනක් වේදනා. අනේක දතු වරණක් මොකදකම මොනක් තියෙන පුළුවන් කියන්නේ. ඒ නතර තියෙන්නේ උතුනේ නෙක්ඛම්මසිත දුමනක් වේදනා. අන්න ඒ විදිහට කාමිත වශයෙන් හෝ නිදාමිත වශයෙන් නැත්නම් ජීවිත වශයෙන් හෝ නික්කම්මිත වශයෙන් මේ 18 ආකාර වේදනාව 36ක් බවට පත් වෙනවා. ඔය 36 මුද්‍රජාන මාසේ දේශනා කරන අටක සංවේදනා ආනන්ද උත්සාහය පරිහාරයෙන් වේදනාව 108 ආකාරයෙන් ආනන්ද මම පරිහාරයෙන් ප්‍රකාශ කරනවා. ඒක නම් කියන්න පුළුවන් නේද? ඔව් අතීත අනාගත පච්චුප්පන්න වශයෙන් අතීත වශයෙන් සහ අනාගත වශයෙන් වර්තමාන වශයෙන් අතීත අරමුණ අරගෙන වර්තමාන අරමුණ වල ඉන්නේ අනාගත අරමුණ ආරම්භ කරන මේ වේදනාව ප්‍රතික්ෂේපාකාර වේදනාවම ඇතිවන්නත් පුළුවන් ඒ සිත්හයේ වතුනක් වෙනකොට එකසේකට මෙන්න මේ වේදනා නිරාකාරයෙන් විස්තර කරන වේදනා අතරින් එකක් තමයි ඇතිවන්නේ එකක් හෝ කීපයක් තමයි පස්ස පස්ස වේදනා පස්සේ වෙන වේදනාවක් ඇතිවෙනවා එදා පස්ස නිරෝධය ගැන අප කතා කරනකොට මේ ආයත කියවා මතක ඇති මේ වේදනා ඇති වෙන ස්පස්පක් තියෙනවා වේදනාවක් ගැන නොදෙන ස්පස්පක් තිබෙනවා දැන් මේ තුනත් මෙතන ඇස්ටි කරලා බලහන්නේ ඔක්කොම මේ කන තේම ඉස්සරහින් මිනිස්සු කියනවා මෙහෙම තේනවා ඒ චක්කු විඥානේ පහළ වුණා ඒ තුනේ සෝත සංඥා පහළ වෙන්නේ නැති නිසා කිසිම වේදනාවක් නැතිවන්නේ නැහැ. එතනම නවතිනවා. නේද? ඒ වේදනා ඒ පස්සය වේදනාව ජනිත කරන වේදනාවක් නෙවෙයි. එහෙම. එතකොට අපිට ඒ අහන සම්බෝලට හරියට නැහැ ඈත පේන රූපවලට හරිය වෙන කර්මණු පිළිබඳව හරිය සංඥාවක් ඇතිවලා ඒ තුන මානසික බලායාමක් සිදු වෙනවා නම් අන්න එවැනිම පස්සයක් තමයි වේදනාවක් ජනිත කර ගැනීමට සත්‍ය වන එහෙමයි ඒක නිසා මෙතන දේශනා කරන්නේ පටක සංස්කාර ශාස්ත්‍රයේ කැලපෙන ආකාරය එහිදී විශේෂයෙන්ම අදහස් කරන්නේ මෙන්න මේ දේශනාව ජනිත කර ගැනීමට සමස්ත ප්‍රත්‍යක් වෙන්න අර කියපු ආකාර කවරම වේදනාවක් ඇති වෙනවා කියන්නේ. විශේෂයෙන්ම මේ කොටසට අදාළ වන්නේ අර ශක්ති වේදනා උත්සාහය පරිලායන කියනකොට අයාකාරයෙන් මේ වේදනාව වදාරයි කියන්නේ. චක්ක සංපස්සජා වේදනා. චක්ක සංපස්සේ ඇති වුණාලකත් චක්ක සංපස්සේ කියන්නේ චක්ක සංපස්සජා වේදනාව ඇතිවෙනවා. එයා දන්නවා චක්ක සංපස්සේ කියන්නේ ඇහැ, රූපය සහ ඒ දෙකේ ගැටුම නිසා චක්ක විඥානය පහළ වීම තුන් දිනාගෙන එකතු චක්ක සංපස්සේ කියනවා. මතකද? ඒ චක්ක සංපස්සේ ඇති වුණාට පසුව පහළ වෙනවා චක්ක සංපස්සජා වේදනාව. මේ චක්ක සංපස්සජා වේදනාව අර හය ආකාර එකක් වෙන්නත් පුළුවන්. හයෙන් එකක් චක්ක සංපස්සජා වේදනාව. මේ හයෙන් එකක් වුණාට ඒක තුන් ආකාරයක් වෙන්න පුළුවන්. මොකද බලන රූපය සෝමනස්සත්ථානීය විදියට හෝ සෝමනස්සත්ථානීය හෝ පෙත්තත්ථානීය විදියට අප උපවිචාර කරනවා නම් නැවත නැවත ඒ ගැන විමසීමක් කරනවා නම් ඒ තුළින් ඇතිවන වේදනාව අපේ විමසීමට අනුකූල වෙනවා. එහෙනම් එතකොට සත්‍ය සංපස්සජා වේදනාව තුන් ආකාරයක් වෙනවා. සත්‍ය සංපස්සේ නිසා ඇති වෙන වේදනාව එක්ක උසුප වෙන්න පුළුවන්, දුක් වෙන්න පුළුවන්, උපේක්ෂා වෙන්න පුළුවන්. මේ අය හිතන්නේ ඇහැ තුළින් ඇහැට ඉතුලින් පහළවන්නේ චක්ක සංපස්සජ වේදනාව පමණයි. මනසෙන් පහළවන්නේ සෝත් සංපස්සජ වේදනාව පමණයි. එන්නේ තියෙනවා මේ චක්ක ප්‍රසාර රෝපේට අමතරව කායස් ප්‍රසාරය. ඒ කායක ගණක් ගෑමක් තියෙන ඇහැතුලින් පහළවන්නට පුළුවන් මොන වේදනාවක්. ආයතන සංපස්සජ වේදනාව පහළවන්නේ. චක්ක සංපස්සජ වේදනාව එහෙමයි. මේ ඇහැ කලින් හොඳට තේරෙන්න තිබුණා දැන් ඉතින් තේරෙන්න දුක වෙලා ඉස්සරලා මේ කුංචයක් පොත් තියෙනවා දැන් තේරෙන්නේ. ඉතින් මේක ගැන අපිට පොඩි කලකිරීමක් නැත්නම් මොකක් කරේ පාරීමක් ඇති වෙනවා. එතකොට පහළවන වේදනාව මොකද්ද? මනෝ සංස්පස්ත වේදනාවක් එතන පහළ වෙනවා. කියන්නේ මේ ඇහැ තුළින් චක්ක සංපස්සදා වේදනා තුමලක් නෙමෙයි. ඒ තුළින් කාය සංපස්සදා වේදනා වේදනාවක් පුළුවන්. තේරුණාද? ඒ වගේම ඇහැ ආරම්භ කරගන්නේ මන සංපස්සදා වේදනාවක් ඇතිවන්නත් පුළුවන්. සුඛ වශයෙන් හෝ දුක්ඛ වශයෙන් හෝ පිටපාරයි. මගේ යැත්තේ කොහොමදයි හොඳයි හොඳයි කියලා කීපක් කපට වෙනවා නම් කොහොමද වේදනාවක්. මේ ඇගේ ස්වභාවය මේකයි අනිත්‍යයි. අනාත්මයි විපරිණාම ධර්මයි කය ධර්මයි වය ධර්මයි විකාර ධර්මයි හේතුව ධර්මයි එතකොට ශික්ෂායි මේ ඒක මනස සංකප්පය වේදනා ඒ වගේම තමයි මේ කනද කන ස්පර්ශය තියෙන නිසා සෝත විඥාන පහළ වෙන සෝත සංකප්පය ඇති වෙනවා සෝත සංකප්පය තුළින් අර සෝත සංකප්පය වේදනාව ජනිතයි ඒක උත්තර දුක්ඛේ සාවතෙන් බුදුන්ට පුළුවන්. කොහොමද කොහොමද උපේක්ෂාවෙන් දෙනවා. ඒ කාය සෝත සංකප්පයේ තුලින් සෝත සංකප්පයේ වේදනාව සමනක් ඇති වුණාට සෝත ප්‍රසාදයේ ඇතිවකට වෙන කාය සංකප්පජා වේදනාවක් ඇතිවන්නට පුළුවන්. තේරෙනවද? අනිත් මොනවා හරි වෙච්චත් තේරෙන කාය සංකප්පජා වේදනාව. ඔබට එතන කායින්ගේ තියෙන එක. තේරෙනවද? ඊළඟට ඒ කන ආරමුණු කරගෙන මනස සංකප්පජා වේදනාවක් වන්නට පුළුවන්. මේ පස්සපච්චය වේදනා කියනකොට මේ කියන්නේ මේ විවිධ ආකාරයේ මේ වේදනා අපේ සිත්තුව දැනෙන ආකාරය අපි දකින්නට ඕනේ. මේ අනිස්කාරයෙන් එයා සංකේය හිතා ගන්න පුළුවන්. ආශයට ගම පුළුවන් දැන ගන්න සම්පත්තිය ඇති වෙනවා. ගහන විඥානය ඇති වෙන නිසා. හරිද? ඒකෙන් ධාන සංකප්ප ජායේදනාව දැනෙට වෙනවා. එක්කෝ දුක් වශයෙන් හෝ දුක් වශයෙන් දේශනා ඇති. ඒ වගේම දාන ප්‍රසාදයේ තුල කාය සංකප්ප ජායේදනාව ප්‍රතිතියි. ප්‍රමාණක් ප්‍රසාදයෙන් අරමුණු කරගෙන මනෝ සංකප්පියා වේදනාවක තේරුම් ගන්නවා. හරිද? ඊළඟට රැකියාවක් ගැනීම නිසා ජීවා සංපස්සේ ඇතිවන ජීවා විඥානය තුනක්. ඒ ජීවා විඥානය නිසා ජීවා සංපස්සේ නිසා ජීවා සංකප්පියා වේදනාව උපදිනවා. එහෙනම් ඒ දුකට ඔය සද මිනිස් ගතියක් කියන ගෑවෙන ජීවා සංකප්පියා වේදනාවට වැඩිය කාය සංපස්ස බව වේදනාව කියන්නේ. මේ දිවම අරමුණු කරමින් අවශ්‍ය කෙනෙකුට සමාහය දැක්වන්න පුළුවන් මනස සංපස්ස බව වේදනාව. කායකත් නෙමෙයි. හරිද? මනසකත් කොහොමද? මනෝ මනසකම වේදනා දැක්වන්න පුළුවන්. මනෝ සංපස්ස බව වේදනාව තමයි. මනසින් අත්දැකීමට පුළුවන් අතීතෝ වර්තමානෝ අනාගතෝ කවදාවන්නක්වත් දරවනු කරගන්න මනසේ එක්පස්සේ නිසා ඇතිවන වේදනාව තමයි මනස තුළින් ඇතිවන මනෝ සංස්කාර වේදනාව තුළින් අර එකක ආකාරයට දක්වපු වේදනාව තුළින් අතීත වශයෙන් ඇතිවන සෑම වේදනාවක්ම මනෝ සංස්කාරයයි අනාගත වශයෙන් පහළ වෙන සෑම වේදනාවක්ම මනෝ සංස්කාරයයි වර්තමාන වශයෙන් පහළ වෙන සංකප්ප පමණක් අනිද්වාරවලට ප්‍රතිබද්ධ වන්නට පුළුවන්. ඒ මේ ආකාරයෙන් මේ ස්පර්ශයේ තුන වේදනාව ඇති වෙනවා පස්සපච්චය වේදනා. එතකොට පස්සේ තියෙනවා නම් වේදනාව ඇති වෙනවා පස්ස නිරෝධා වේදනා නිරෝධා. පස්සේ නිරුද්ධන වේදනාව නිරුද්ධයි. එන්නේ ඇයි ජීවිතේනවා රසය යන ඊවා විඥානයේ ඊවා සංකප්ප පස්සපච්චය වේදනා ජීවා සංපස්සපච්චය ජීවා සංපස්සය වේදනා දැන් ජීවා සංපස්සය වේදනානේ දැන් අර ඉස්සෙල්ල කිව්වා නැහැ දුක් දෙන්නද නම් කිසිම සංඥාවක් ඇති වෙන්නේ නැතිවෙන්නේ නැති නිසා දැන් චක්ක සංපස්සය වේදනාවක් නැහැ මාසයට දැන් ගණස්ලද දැනෙන්නේ නැති නිසා දාන විඥාන පහළ නොවන නිසා දාන සංපස්සය වේදනාවක් වෙන්නේ නැහැ එහෙම. මේ වේදනාව මම දැන් විසුද්ධ කරලා ගමු ඔයගොල්ලෝ. ඈ? වේදනාව නිරුද්ධ කරලා වේදනාව නෑ නැති වුණාට නිරුද්ධ කරලා නෑ. ඒක නිසා වේදනාව නිරෝධයේ ප්‍රායෝගික වශයෙන් අත්දැකීම් කරනවා. මේක ගැන මේ ප්‍රායෝගික වශයෙන් අත්දැකිය හැකි ආකාරයකට පිළිපදින්නට ඕනේ. මේ පස්සේ නැතිවීම පරාමෘත වලින් දේශනාව නැති බව ඇත්ත. පස්සයක් නැත්නම් වේදනාවක් නැති බව ඇත්ත. නමුත් පස්සේ නැතිවීම නිසා වේදනා නිරෝධයක් ඇති වුණායි කියන කතාව සත්‍යයක් නෙවෙයි. තේරෙනවද? එහෙමනම් හැම කෙනෙකුට ඔය සිහින තියෙන ඉන්ජෙක්ෂන් එකක් පාවමක් ගහනවා නම් ඔක්කොම වේදනා නිරෝධයි. ඒ අයිති වේදනා නිරෝධේ ඔක්කොම අත්දැක ගන්න පුළුවන් නේද? නැත්නම් අද නින්දකට ගියාට පස්සේ ඔක්කොම වේදනා නිරෝධය. එහෙම වේදනා නිරෝධයක් නෙවෙයි මෙතන කතා කරන්නේ. අන්න ඒක කියන්නට මම මේ කතාව කියන්නේ. පස්ස නිරෝධා වේදනා නිරෝධය කියන කතාවේදී අර පස්සේ නැති නිසා වේදනා නැහැ කියන අර්ථයෙන් මේකට පාඩ කරන්නේ මෙතන කතා කරන්නේ පස්සේ සම්පූර්ණ නිරුද්ධ වී යාමක් විශේෂයෙන්ම නාම රෝග නිරෝධය තුළින් අත්දැකීමක්. එහෙනම් මේ නාම පස්ස නිරෝධයෙන් වේදනා නිරෝධයේ අත්දැකන ආකාරය වෙනසින් දෙකට කරන්න පුළුවන්. සමත වශයෙන් කළ හැකි ආකාරයක් තියෙනවා. සමත වශයෙන් කළ හැකි ආකාරය නම් සියලුම ධාන කියනතෝන ඒ වගේම අර අනාගාමී ත්‍ක්ෂයේ දිනුනෙල කියනතෝන දැන් කියන්නේ කොහොමද සමත වශයෙන් වේදනා නිරුද්ධ කරන්නේ. ඔය පරම දෙකම තමයි මිනිස්සු කියන්නේ සමස්තයෙන් වේදනා නිරෝධ කරන නිසා නිරෝධ සමාපත්තියට සංඥා වේදිත නිරෝධයේ සමවදින්නට ඕනේ. සංඥා වේදිත නිරෝධයේ සමවදින කෙනෙකුට සමත වශයෙන් වේදනා නිරුද්ධ කරලා උපරිම වශයෙන් මේ මහත් භෝමියන් දවස් හතක් ඉන්න පුළුවන්. ඒක ගැන දීර්ඝ වශයෙන් විස්තර දෙන්න කිසිම වැඩක් නැහැ මේ ආයෝපකයක් කියන්නේ. නේද? ඒක දැනගන්න ඒක කරන්න තමයි නිකන්ද ප්‍රයෝග සංඛාරණම් පරිපස්සක්තිය සෝදති ඥානතරය නම් සමාජයයි ප්‍රතිපහක සංඥානේ සමාපත්තියයි සත්‍ය සංඛාරණම් පරිපස්සක්තිය කාය සංඛාර සංකේතවල වචී සංඛාර මනෝ සංඛාර සංකේතවල එවත් සංඛාරණම් පරිපස්සක්තිය සෝදති ඥානතරය මේ විදර්ශනා ඥාන වාක්‍යයක් පිළිබඳ ප්‍රතිභාවයක් පිළිබඳ නවවි සමාධිචර්යාවේ නවවිද සමාධි සම්පත්තියෙන් කියන වටි භාගයක් අපිට තියෙනවා. නැති කෙනෙකුට නිරෝධ සමාපත්තිය සමාධිය සමාධින්නට බෑ. අනාගාමී කෙනෙක් කොහොමදක් ඒක කරන්නට පුළුවන් කියන්නේ අනාගාමී වෙන ඉහළ කෙනෙකුට පමණක් ඒක දැක්වී කියන්නේ. අර සමාධිචර්යාව තිබුණා ඥානචර්යාව අනාගාමී වෙන පහළට නැති නිසා. ඒතරම් ප්‍රබලයි. ඒක නිසා අපි නිරෝධ සමාපත්තිය දෙන්නේ මේ වේදනා නිරෝධය අත්දැකන ආකාරයෙන් කතා කරන්න කියන්නේ. සම්මතවත්යෙන් මෙන්න විදර්ශනාවතෙන් වේදනා නිරෝධයක් අත්දකින්න පුළුවන්. උපරිම වශයෙන් වේදනා නිරෝධය සත්‍ය වශයෙන් සැබෑ වශයෙන් සිදුවන්නේ අදීති කායෝ නිරෝධ සංඥා වේදනා සීති බරින් සම්බා උපසමිස්සෝ සංඛාරා විඥානස්ස මාර්ගම කියලා කතා කරනවා. කය බිඳී යන වේදිකාය. දැන් කියන්න නම් සාක්ෂි දෙන්නේ අභිකාය නිරෝධි සංඥා සංඥාව නිරුද්ධය. වේදිකාය නිරෝධ සංඥා වේදනා සීති භය සබ්බ සිදු වේදනා සීති භය නැත්තරම තියෙනවා. උපසමේ සංස්කාර සියලුම සංස්කාර දෙක සමනයි. නිවිලා විඥානන් අත්මාන අවිඥානි ලැබෙනින් ලක්ෂණය. අන්න එහිදී තමයි වේදනා නිරෝධයේ පරිණතන පදාකාර වශයෙන් පිළිගන්නේ. ආතන් මහත්තයේ කියුවේ කිරුණාන් මහත්තයක විස්තර කරන්නයි උන්වහන්සේ මේ වාක්‍යවලට ඥානසම්පදා. සූත්‍ර දෙකකම දෙවිදියට කොට එකම සූත්‍ර එකම කරුණ නදාගන්න. එතකොට ඒ සත්‍යයක් අපි ඉස්සර කරන්න අවශ්‍යයි. මේ සත්‍ය රහතන් වහන්සේ කෙනෙකුට වේදනා නිරෝධයේ අන්තර්ගතන්නට පුළුවන් තවත් ආකාරයකින් ඒක තමයි අර ඉදිරියේ සත්ව වේදීසාරි අනජනන්තාදී සිත්වවිස්සන් කීටි ප්‍රඥාන්ති කියලා බුදුරජාණන් වහන්සේ වදාළා. නිදිදීම කියන කියන්නේ නිදිම නිදිදීම සීලම වේදනා සීතු බලන්නේ අසීතු භාවනාවේ මාත්මක නිවන ඒ සත්‍යයක් දැකීමට පුළුවන් වන්නේ සාතන මහන්සිය කෙනෙකුට අනුපාදිතේ කෙනෙකුවන් රහතෝ මේ ජීවිතයක් ඇතිනේ. එතකොට අන්න පස්සේ කෝටේ මේ දාන කෝටේ කියන දවසේ පවස්තක් පොඩි. එහෙනම් ඊට පහළ සත්‍ය තමයි අපිට කරන්න පුළුවන්. මේ නේද? ඊට පහළට කරන මොනවද? ඒක මාර්ගඵල අධිගමනයේ පස්නේ මාර්ගඵල සාක්ෂාත් කරන විට වේදනාව සහිත සකල සංස්කාරයන්ගේ නිරෝධයක් අත්දැකීම අවස්ථාවක් තියෙනවා. අන්න ඒ අවස්ථාව පස්සෙන් පස්සේ ඒ අවස්ථාවේදී වේදනා නිරෝධයක් සිදුවෙනවා. ඒක විස්තර කරන්න ඉතින් ගොඩාක් කරලා යනවා. ඒ කියන්නේ සෝවාන් වෙනකොට වේදනා නිරෝධය මෙහෙමයි සකදාගාමී වෙනකොට මෙහෙමයි අනාගාමී වෙනකොට මෙහෙමයි වාස් වෙනකොට මෙහෙමයි කියලා විස්තර කරනවා. පහළ මාර්ගඵලවලදී ඒ වේදනා නිරෝධය ලෙසින් සිදුවනත් සැබෑ වේදනා නිරෝධයේ ශක්තිය වශයෙන් සිදුවන්නේ මේ වේදනාව පිළිබඳ සංදයක් හෝ රාගයක් තිබෙනා මේ සියලුම හැලීමේ සහ කැමැත්තේ ඇති සියුම් අනිත්‍ය වශයෙන් පවත්නා සංහාව සම්පූර්ණයෙන්ම තේරී යන අවස්ථාවේදී පමණයි. වේදනාවේ සිදුවන නැත්නම් වේදනා නිරෝධයේ තිබුණට වේදනාව කෙරෙහි බැඳීමක් පවතී. එහෙනම් ඒක නිසා වේදනාවේ තියෙන අනුසය සත්‍ය දුක් වේදනාව කෙරෙහි ඇති වෙන ප්‍රතිගාමිකය. සුඛ වේදනාව කෙරෙහි ලැබෙන රාගාමිකය. අදුක්ඛම සුඛ වේදනාව කෙරෙහි මතිනවා මොන අනුසයද? අවිඥානිකය. හ්ම් එතකොට මේ අනිත්‍ය ධර්මයන් සම්පූර්ණයෙන් විඳින්න යන ආකාරයකට නාම රූප නිරෝධය දකිනවා නම් ප්‍රායෝගික වශයෙන් මේ වේදනා නිරෝධය අත්දකින්නට පුළුවන්. බුද්ධජනන මහත්මයා මේ දේශනාවක් කළා කියන සෝත විශ්වයේ ආපද සුඛය වේදනා රාගාංශයන් අත්පහාය දුක්ඛය වේදනායි පටිඝානසයන් අත්පිටිනෝදෙත්වා අදුක්ඛමසුඛාය වේදනාය අවිජ්ජානිකයන් අතමෝහණිත්වා විච්ඡම් අවිච්ඡම් පහය විච්ඡම් අනුපාදිත්වා විච්ඡේ වන්නේ දුක්ඛස්කන්ධකේ භවිෂ්‍යයේදී යේ සංඛානං විජ්ජති මොකද දැනන්නේ කියන්නේ මේ ධම්මක විශ්වාසය ලෝකත විච්ඡේ සුඛාය වේදනා රාගාන්තයන් අප්පාය සුඛ වේදනාව පිළිබඳව කියන මේ රාගාන්තය සම්පූර්ණයෙන් පහ කරන්නේ නැතුව අයින් කරන්නේ නැතුව. දුක්ඛ වේදනා පටිච්චසමුප්පාදයන් අපපටිනෝ දේශවා. දුක්ඛ වේදනාව පිළිබඳ තියෙන පටිඝ අනිතය සම්පූර්ණයෙන් ඉවත් කරගන්නේ නැතුව. අදුක්ඛම සුඛාය වේදනාය නැදහත් වේදනාව කියන පවස්නාව බවපලක්ෂණම අන්තය. ඉවත් කරන්නටම බැරි අන්තය. අර රාගාන්තේ පටිසාන්තේ වගේ දුක්ඛා වේදනාව තුළින් පවතින අනිත්‍ය අවිඥානිකය ඒක අසමෝහ නිසා සම්පූර්ණයෙන්ම ගලවා උදුරා දමන්නේ නැතුව හරිද අවිද්‍යම් පහය අවිද්‍යාව දැක්කට කයින් කරන්නේ නැතුව විද්‍යම් අනුපාදෙත්වා විද්‍යාව උපදවා ගන්නේ නැතුව දික්ඛුවේ ධම්මෝ මේ ජීවිතයේදීම දුක්ඛ සංසකරෝ බහිස්සුති දුක පෙළෙන්නටයි කියන එක මේ සංස්කාරණං විද්දු කිසිදාක සිද්ධ නොවන එහෙමනම් අර මා කියපෝ වේදනා නිරෝධය සම්පූර්ණ වශයෙන් අත්දැකීමට පහළ හරි වේදනා නිරෝධයක් අත්දකින්නට නම් අප විසින් අනිවාර්ය කියපු අනුසය ධර්මයන් සම්පූර්ණයෙන් ප්‍රහාණය වන ආකාරයට කටයුතු කරන්නට වෙනවා. තේරුණා? ඒක දීර්ඝ විස්තරයක් ප්‍රායෝගික වශයෙන් මට පැය පහකට විස්තරවල ලස්සනට පුළුවන්. මට දැන් මනසමක් තියෙන මොහොත ප්‍රායෝගික දැන කියනවා. මේ මන භාවයක් තියෙනවා. කොහොමද අපි මේ වේදනා නිරෝධේ සාමාන්‍යයෙන් අත්දැකන්න පුළුවන් ආකාරය විස්තර කරනවා. අර දීර්ඝ පිටකන බලන්න. වේදනා නිරෝධ සාමාන්‍යයෙන් මුදින්ද අ මොකද යෝගාර්ථයේ ජීවිතයේ යටත් වෙන්න පුළුවන් ආකාරය. මෙහිදී අපි විශේෂයෙන්ම වේදනාවේ යථා ස්වરૂපය ගැන කලින් අවබෝධයක් ඇති කර ගන්න ඕනේ. ඇති කරගෙන ඉගෙනීමට ඕන වේදනාන පස්නා වඩලා තියෙනවා. එහෙමයි. අනිත් කන පස්නාවන් වලට අමතක. මේ වේදනා නිරෝධය සාමාන්‍ය යෝගාවචරයට අත්දැකීමට අවශ්‍ය නම් වේදනාව පිළිබඳ කරුණු තුනක් ඕ විසින් ළඟා කරගත යුතුයි. ළඟා කරගත යුතුයි. මේ වේදනාව මම විඳිනවා මම විඳිනවා මම විඳිනවා කියන හැකියාවක් සෑහෙන මේ අත්මානයේ නැති නොකර සෑම කෙනෙක් ළඟම තිබෙනවා. මම වේදනාවක් විඳිනවා දුක වේදනාවක් සැප විඳිනවා අදුක් වෙනවා. මේ මම විඳිනවා කියන හැඟීම අයින් කරගන්න. මොකද වේදනාව මම විඳිච්චි විඳනයක් ඇති කරගෙන සයිකිකල් ඇතිවෙන්නේ නැති නම් පමණයි. විඳින පුද්ගලයෙක් නෑ. වේදනාවක් තියෙනවා ඉඳින පුත්‍රයෙක් නෑ. මේක අවබෝධ කරගන්න. සාමාන්‍ය දුක් වේදනාව ගැන කතා කරලා අපිට සාමාන්‍ය දුක් වේදනාව දැනෙන තැන බලන මෙන්න ශරීරයේ දුක් වේදනාව දුක් වේදනාව කියලා මෙනෙහි කරනවා. ඊළඟට බලන ඒ දුක් වේදනාව ගැන ශරීර කොටස දෙන මෙන්න දුක් වේදනාව ගැන ශරීර කොටස රූප කොටස. නැවත වේදනාව දෙනවා නැවත රූප කොටස දෙක බලනවා. මේක නිසා පැහැදිලිව හරියට පෙන්වන්නට පසු මේ රූප කොටස මේ වේදනා කොටස හැර මේ වේදනාව අත්දැකීමේ සමරන පස්සේ මේ වේදනාව දැන ශරීර කොටස තුළ සිටිනවාද කියලා හොස්තක විකලන කරන බලන්න. ඒකත් නැහැ. එතකොට පැහැදිලිවම තේරෙනවා මේ කය තිබෙනවා වේදනාව තිබෙනවා නමුත් වේදනාව විඳින පුද්ගලයෙක් නැහැ. ඒක නිසා මේ වේදනාව විඳිනවා පුද්ගලයෙක් තිබෙනවා කියන හැඟීම අයින් කර ගන්න තෝරන වේදනා නිරෝධයක් සාර්ථක වශයෙන් හරි අත්දැකීමකට කැමති වෙනවා. දෙවන කාරණාව දුක් වේදනාවක් ඇති වුණොත් අපිට ඒකට ගැටෙනවා. සුඛ වේදනාවක් ඇති වෙනකොට අපිට ඇලෙනවා. අදුක්ඛම සුඛ වේදනාවක් ඇති වෙනකොට සමහරකට මුලා වෙනවා සමහර විට ඇලෙනවා. මෙන්න මේ අදින් ගැටීම් දෙක අයින් කර ගන්න තෝරන වේදනාවක්. දුක් වේදනාවක් ඇති වෙනවා මේ වේදනාව කෙරෙහි ගැටීම සුඛ වේදනාවක් ඇති වෙනවා ඒ කෙරෙහි ඇලීමක් අදුක්කම සුඛ වේදනාවක් ඇති වෙන එක ඒ කෙරෙහි ඇතිවන ඇලීමක් හෝ මුලා අයින් කරගන්න ඒ දෙවන කොන්දේසිය වේදනා නිරෝධයක් පස්සට අවශ්‍යයි තුන්වෙනි කොන්දේසිය සම්පූර්ණ කරගන්න තියෙනවා මේ ධර්ම දකින්න මොකද්ද සුඛ වේදනාව විඳීමේ ආශාවක් තියෙනවා. දෙකින් දෙකට පවත්වාගෙන යන ආයතන ආශාව. ඒක අපට වෙන විදිහට පවත්වන්න පුළුවන් ධර්ම නෙවෙයි. ඒ වුණත් ඒ ආශාවක් මෙතන විශේෂ කරලා තියෙන ඒ ආශාවයන් කරන්නේ. දුක් වේදනාව නැති කර ගැනීමේ ආශාවක් තියෙනවා. ඒ දුක් වේදනාව නැති කර ගැනීමේ ආශාව ඇතිවන්නේ සුඛ වේදනාව විඳීමට තියෙන ආශාව නිසා. ඒක නිසා ඒ ඇඟීමත් සයින් කරගන්න ඕනේ. එතකොට මම වේදනාව විඳිනවා කියන හැඟීම අයින් කරනවා. ඊළඟට මේ සුඛ දුක්ඛ උපේක්ෂා වේදනාව ආකාරයෙන් අවබෝධ කරගන්න මේ අවශ්‍ය වෙනවා. සුඛ වේදනාව කියන්නේ වෙනම දුක් වේදනාව කියන්නේ දෙකම අයින් කරනවා මම වේදනාවක් වෙනවා කියන හැඟීමක් අයින් කරගන්නවා. ඒ වගේම සුඛ වේදනාව සමගුණකත් ඇත්තදීම ආසාව දුක් වේදනාව නැති කර ගැනීම ආසාවක් පයින් කරගන්නවා. මොකද වේදනාව ස්කන්ධ ධර්මයක්. අපේ රූප ස්කන්ධ වගේම මේ පංචස්කන්ධ ඒක කොටස ඒක පවතින අය තියෙනවා පවතින අය නැති අය අපිට වළක්වන්න පුළුවන් ධර්ම නෙවෙයි. ඒවා ඒ දතා ධර්මස්වරූප කියන්නේ සකසහ ධර්මයක් කියලා. ඒ දිනාවේ සකසහවේ ස්වરૂපේ ඒකයි ස්වરૂපේ ස්වභාවයෙන් බාර කරන්න අපි දැනගන්න. ඒ කියන්නේ සතතාවේ සතතාවයටම පරිවර්ත දෙන්න ඕන. සතතාව කියන්නේ ස්වභාවයේ ස්වභාවයක්. මේ කියන්නේ පංචස්කන්ධයේ ස්වභාවය මේකයි. වේදනාවක් තියෙනවා, සංඥාවක් තියෙනවා, සංකෝප ආග්‍රහණයක් නැතු. ඒ ඇති වෙන ධර්ම ස්වභාවික ධර්ම ප්‍රාමාණික වශයෙන්ම තියෙන ධර්මයක්. ඔය කොන්දේසි තුන හරියට කියන්න ඕන ඔය සතතාවයේ පිළිදෙන. මෙන්න මේ සතතාවයේ පිළිදෙන වේදනාව දෙස මනක් බලනවා මෙන්න අපි උදාහරණයක් දුක් වේදනාවක් තමයි දුක් වේදනාවක් තමයි අදුක් වේදනාවක් තමයි උදාහරණයක් අපි ගමු දුක් වේදනාව සිතා ප්‍රබල දුක් වේදනාව භාවනා කරනකොට දැනෙනවා මේ වේදනාව දෙස අර කලින් කියවාසේ වේදනාව දෙස පස්සෙන් දෙස බලලා නාමයේ ස්වરૂපයේ වෙනස් කරනවා මෙන්න වේදනාව මෙන්න වේදනාව දැනෙන ආකාරයක කොටස මෙන්න රූපය මෙන්න නාමය නාම රූප දෙක මෙතන එකක් නෙවෙයි කියලා නාමයෙන් රූපේ වෙනස් මේ දෙක එකට බැඳලා තියෙනකොට වේදනාවේ තීව්‍ර භාවය හොඳට ප්‍රකට වෙනවා. හොඳට එකක් ඒකාබද්ධලා තියෙනවා. මේ දෙක වෙන කලාවට පස්සේ ওই ධර්මයන් වේදනා ධර්ම වේදනා හඳුනලා ඉන්න පුළුවන්. ඒ කියන්නේ අපි කිව්වේ වාචික රහසක්. සත්‍යයක් කියන්නේ දුක් වේදනා ලසාපත්‍ය අවබෝධ කරගන්න කියන්නේ තව තවත් දුක් වේදනා වැඩි වෙන ගැන කියන්නේ හොඳ. මොකද වේදනා නිරෝධයක් සම්බන්ධයෙන් කියන්නේ අපේ අපේක්ෂා. ඒක නිසා වේදනාව නැති වෙන නිරෝධයක් කියන්නේ වේදනාව අපට සත්‍ය පෙන්වන්න කරන්න දෙන කල්යාණ මිත්‍රය. එකාට කියන මේ මහා සංස්කාර කන්දිය, මේ මහා සංස්කාර කන්දිය මහා දුක මහා දුක කියලා කියන මිත්‍රය කියනවා දුක් වේදනාව. අපේ සංසාරේ සංසාර මහා දුකට පස්තරනා හේතු මේ දුකින් ගලවන්න ඕනේ ගැලවෙන්න ඕනේ මුක්ති සම්පදාන ඥාන උපදවන කල්යාණ මිත්‍රේ දුක් වේදනා එහෙමයි අපිට මේ සංසාරයේ කෙනේ කලකිරීමෙන් ඇති කරන නිස්සබව පහළ කරගෙන ඉතාම හිතවත් මිත්‍රේ දුක් වේදනා ඒක නිසා මේ මිත්‍රයන්ව හතරකින් බලන්න කියන්නේ හොඳයි ඒක නිසා ඒක ඇති කරගන්න කියන්නේ සත පහයෙන් දකින්න නාමයේ සමාධිය වෙන කරනවා. මේ කලාවට පස්සේ අර තීව්‍ර වේදනාව පවා කිසිම කිසි දෙකීමක් නැතුව විමසන්නට පුළුවන් ප්‍රඥාවයි. සමාධියක් තිබේ. ඊට පස්ව මේ ප්‍රායෝගික වශයෙන් සාමාන්‍ය වේදනා නිරෝධයක් අත්දැකීම ආකාරයට මේ ප්‍රකාශ කරන්නේ. වේදනාව දෙක බලන් බලන ඊට පස්ව මේක දුක් වේදනාවක් වෙන විදිහට දුක දුක දුක කියලා අපි හිතේ කියන අනුමානය. මේක දුක් වේදනාව නෙක දුක් වේදනාව. මෙන්න මේ සංඥා දෙක අරගෙන කරන්නේ මෙන්න කය කියන කය දෙක බලන මෙන්න වේදනාව කියලා වේදනාව දෙක බලන දෙක වෙන කරනවා. මේ කය කය කය කියලා සිටිය තියෙන සංඥාවක්. මේ දුක් වේදනාව දුක් වේදනාව දුක් වේදනාව කියන සංඥාවක් සිටියේ. මෙන්න කය මෙන්න කය කියන සංඥාවක්. මෙන්න දුක් වේදනාව මෙන්න දුකක් කියන සංඥාව. මේ සංඥාව විසින් දුක් වේදනාව තව තවත් උද්දේශ කරනවා. මේ මහා දුකක් මහා දුකක් අපි නිමිති කියා තව තවත් සංඥා දාන දාන දුක් වේදනාව තව තවත් ඇදෙනවා. ඒක නිසා මේ සංඥාව ප්‍රයෝගිකව මහා බරපතල දුක් වේදනා ඇති වෙන අවස්ථාවලදී අපි සංඥා විවස්සනාට පස්සේ මේ දුක් වේදනාව ඒ කියන දැන් මේ බරපතල ස්වરૂපේ වෙන එකකට මම කියන්නේ ඒ පස්සේ 150 විතර එකපාරට විශේෂ අන්න වේදනාව දෙන්නේ දැන් එකයි මේ සංඥාවේ ඉක්ුණ දෙක බලන්න. මේ වෙන දෙක හරියට අවබෝධ වෙලා හරියට අලෝචිත පිටට තේරෙලා. මේ තුන වේදනාව හයයි. සංඥාවක් හරියට අයින්කොලොත් මෙහිදී අපේ කය සම්පූර්ණයෙන් සිදු නොකියනවා. හැබැයි අඥානයේ සමාධිය දිනුවල තියෙනවන ප්‍රඥා දිනුවල තියෙන හැටිමොත් තියෙන්නේ. එහෙම නුව ඊට පස්සේ කරකපක් නැට ජීවරක් සම්බන්ධ ඕන. අර වේදනාවයි සංඥාවයි වෙනසවල් පස්සේ වේදනාව දැනෙනවා කියන අභිඥානය. වේදනා ස්කන්ධය දැනෙනකොට වේදනාවක් දැනෙනකොට වේදනා ස්කන්ධය තියෙනවා සංඥා ස්කන්ධය තියෙනවා සංස්කාර ස්කන්ධය තියෙනවා විඥාන ස්කන්ධය තියෙනවා මේ වේදනාව දැනෙන රූප ස්කන්ධය තියෙනවා කියන පංචස්කන්ධය මෙන්න එකට ඇඟේ අතේ ඇඟේ පහ එකට තිබ්බමයි හදයි ඇඟේ පහ දෙන්න කළාට පස්සේ ඕකෙන් මෙච්චර කක්තියක් නැහැ මේ කක්තිය අඩු කරන්නටයි මේ පංචස්කන්ධය වෙන් කරන්න හදන වේදනාව දකින්න අවස්ථාවයි මෙන්න දුක් වේදනාව, මෙන්න වේදනාව කියන සංඥාව, මෙන්න මේ පිළිබඳ ඇති වෙන දැනීම මෙන්න කය. මේ දෙක හතර මේ කරුණු හතර කටුනෙට අවබෝධ කරගන්න. හරියටම හදලා තියෙන තේල. මේ ධර්ම හතර හතර පැත්තකට ඈත් කළාට පස්සේ සියලුම වේදනාවල් අඩාගෙන වැඩෙනවා. මුළු ලෝකයම කලවටටපත් වෙනා වගේ අපේ සිත අනුකූප පානවා. මේ කතාව මේ කායික මහා භූ ආචාර්ය ඥාන සම්පන්න මහා භූ ඥාන සම්පන්න කියලා කර්මස්ථාන ආචාර්යවරු කියන පොතේ තිබුණා. මේක ඒහාන්ගේ පුදුම සායන මේකේ ඒ පොතේ තිබුණා මේක තමයි නිරෝධ සමාපත්තිය කියලා. ඒ සමාධිය කියලා කරනවා. ඕක විස්තරයපත්ේ කියලා. කවුරු මොනවා කියවත් ඕනෑම තීරණයක් ඕනෑම කෙනෙකුට ගන්නට පුළුවන් මගේ යටත් මට මේ ප්‍රකාශ ගන්න පුළුවන් කවුරු කියවත් මේක තමයි විරෝධ සමාප්තිය කියලා ඉස්හාවල වශයෙන් ඒ හාමුදුරුවෝ මහා බෝවාණන් සම්පන්නාමදෝ ප්‍රකාශ කරනවා. The state from the heart කියන පොතේ හෝ the things that we are කියන පොතේ හෝ කතාවක් තියෙනවා. මෙහිදී අපිට මේ වේදනා නිරෝධයක් අත්දකින්නට පුළුවන් දුන් ලෝකයේ තියෙන රූපස්කන්ධයේ නොපෙනෙන විශේෂයෙන්ම අරූපාවචර වෙන පස්සේකට පිට පස්වන ඉතා ගැඹුරු සමාධි මට්ටමක් උත්සත කරගන්නට පුළුවන් මේ වේදනාවේ සංඥා නිරුද්ධ කිරීම. මෙන්න මේ කාරණා වේදනා දෙකතර කරා කටයුතු කිරීම තුළින් තමයි මා අර ප්‍රකාශ නොකළ සංඥාවේ දේශ නිරෝධයට පිටපත් කරගන්නට පුළුවන් වන්නේ. ඒකේ ඒක අපිටම කෝ 10 වෙනි ශ්‍රේණිය කියලා මේක මේ පළවෙනි ශ්‍රේණිය දෙවෙනි ශ්‍රේණිය වගේ එකක්. දේශනාවෙන් මෙන්න මේ විදිහට අපට මේ වේදනා නිරෝධයේ සාපකාලික වශයෙන් අත්දකින්න පුළුවන් ඒ සාපකාලික වේදනා නිරෝධයේ අත්දකින්නට හේතුව අත්දකින්නද නම් අපි සමත වශයෙන් හා විපස්සනා වශයෙන් භාවනාව දියුණු කරලා තියෙන්න ඕනේ සමාධි ප්‍රඥාව දියුණු කරලා තියෙන්න ඕනේ එම නිසා අර පංචේතු රාගානකය, කටගානකය, අවිජ්ජානකය ආදී අපිට අනුසේ ධර්මයන් ප්‍රයෝජනෙම ආශාක්ෂ වේදනාව අනුපස්සනාවකින් වඩලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ පැහැදිලිව මේ ප්‍රධාන ප්‍රකාශ කරලා තියෙනවා. හැබැයි මහත්තු අභිධර්ම කියන්නේ නැහැ. අභිධර්ම කියන්නේ මුළු අභිධර්ම පිටකයෙන් පෙරවත් ඒ වගේ වටිනා උපදේශයන් නිවන් කියන්නේ අතුන් කියන උපදේශයක් ගන්න නැහැ. ඒක මම කියන්න පුළුවන්. එතකොට විද්‍යාන මහත්මයාම කියනවා දුක් වේදනාව ගැන. ආ උපන්නාකෝමේ උපන්නාකෝමේ ආරම්භක වේදනා. සාතිකෝ පටිච්චේනෝ අපටිච්චේති පටිච්චේ. ඉන්ද්‍රිය කාය පටිච්චේ. අයන්තිකෝ කාය අනිස්සංකතෝ පටිච්චේ සමස්තං. අනිස්සංකෝපන සංකතං පටිච්චේන උපන්නාන් කාය කුතෝ විස්සා පටිච්ච අනිත්‍යං සංකතං පටිච්චසමුප්පන්නං කායං පටිච්ච උප්පජ්ජති උප්පජ්ජති උප්පන්නා වේදනා සුතෝ නිස්සා බහිස්සති සෝ කායේච දුක්ඛායච වේදනාය අනිච්ඡාපට්ඨි විහෙරති විරාගානුපස්සී විහෙරති මයනුපස්සී විහෙරති විරාගානුපස්සී විහෙරති නිරෝධානුපස්සී විහෙරති පටිච්චසමුප්පන්නානුපස්සී විහෙරති මේක විස්තර කරගෙන පස්සේ මම කියන්නේ අදහස් දෙන්නම්. උපනාපෝ යන දුක්ඛ වේදනාව උදාහරණ දෙකක් දුක්ඛ වේදනාව පිළිබඳව පොතේ දේශනාවෙන් පස්සේ කියන්නේ. මේ මට දැනෙන දුක්ඛ වේදනාවක් තිබුණා. උපනාපෝම දුක්ඛ වේදනාව. සාසකෝ පටිච්ච නෝ අපටිච්ච. මේක නම් කිසි හේතුවක් නිසා හටගත්තු දෙයක් නෝ අපටිච්ච. සත්‍යයක් නැතුව හටගත්තු ආකාශිකව පහළ වෙච්ච දෙයක් නෙවෙයි. එහෙනම් කිරිපතක් කොහොමද වැඩපත් කරන්නේ අය දීවල පායනකට තුනේ අයම පැති කරනවා හස්තේ නෙමෙයි නේද වශයෙන් කතා ගන්න මම කය දෙවත් හරියටම අයන්තිකෝ කායෝ අනිත්‍ය සංකතෝ පටිච්ච සමුප්පන්නව කිසිම විස්තර කරන බවහන කියන්නේ මේ කය අනිත්‍යයි සංකතයි මේ කෝණයෙන් මතක පටිච්ච සමුප්පන්න ධර්මයක් ඊළඟට කියන අනිස්සංකෝපන සංකතම් පටිච්චසම්පන්නං කායං පටිච්ච උප්පන්නා වේදනා. මේ අනිත්‍යෝ සංකතෝ පටිච්චසම්පන්නෝ කායේ නිරෝධං වේදනාව සුඛෝ නිස්සාර බවසති. ඉතින් අනිත්‍යය. කියලා කියන්නේ සුඛෝ නිස්සාර බවසති කොහොමද කියන්නේ? කෝ එම නිසා ඌ කායයේ දුක්ඛ වේදනාවට හයි දුක් වේදනාවට කියන්නේ අනිත්‍යානුපස්සී විහෙරති අනිත්‍යානුපස්සනාව වඩා වාසය කළ යුතුයි. ඊවනේ කරනවා. බයානුපස්සී විහෙරති බය බයෙන් බයෙන් සේවයෙන් සේවයෙන් වේදනාව කයන කියන ආකාරයට මොනවා සිදුනවා. වයන්පස්සී විරාගානුපස්සී විහෙරති විරාගී ජනන ආකාරයෙන් මේක බලනවා. අපි විරාගානුපස්සනාව වෙනස් කරන්නේ. හරි? විරාගම් ප්‍රශ්නාවෙන් මේ කර්ම මෙතෙන්ද සමස්තව කරගන්නට ඕන. මේ විශේෂයෙන්ම දුක් වේදනා මහා විකාර දුකක් නිසා යම්කෝ වික්‍රේ දුක්ඛං සංපජන කරන දුක නම් මොකද මේක අත්හැර බලන්න. යම දුක නම් මොකද කියන්නේ අපිට දුකක් වෙන දෙන දෙයක් මොකද කියන්නේ. යම දුකක් වෙන දෙන මේ සත්‍යය. දුක් වේදනා ඒකාන්තයෙන් දුක දුක් වේදනාවක් මහා දුකක්. සුඛ වේදනා ඇති කර ගැනීමට මහා අර කරයිතු වැඩ කොටසක් තියෙනවනේ. ඒ සියල්ලම දුක. සුඛ වේදනා ආස්වාද කියන එක දුක සම්පූර්ණ වෙන්නේ. ඒ නිසා සංස්කාර දුක් කියනේදවනේ. උපාසක වේදනා වහා නැති වෙනවා. මේවා පිළිබඳව විස්තර කතා කරනවා විලාගාන පස්සනා විස්තර කරනකොට ඒක නිසා විලාගාන පස්සේ ඉන්නේ මේකයි ආයෙත් සංස්කාර වේදනාවයි. ආයෙත් සුඛ වේදනාවයි විරාගය ඇතිවීම ඇති වෙන ආකාරයෙන් කලකිරීම නැති වෙන ආකාරයෙන් විවරණය කරනවා ඒ විරාගාන ප්‍රශ්නාව බදනවා. අතිනිස්සබ්බාන පස්සේ විරති අත්‍යස්තරමින විලාසී කරන කටිනිස්සබ්බාන ප්‍රශ්නාව බදනවා. අපි සත්සංකප්පනා කියනකොට කටිනිස්සබ්බාන ප්‍රශ්නාව විස්තර කළා. මේක අත්හරිනවා තාත්තා ගන්න වේදනාවක් තමයි මොකද මම නිවි මගේ නිවි හේතුන් හනවා කියනවා මේ රතුනාම නේතුනාම මට මොකක්ද ඒක පාඩම කියන්නේ අය භාවනා කරන්න කොහොමද නොකලන්න කොහොමද මම දැන් මේකට දෙවියන් ඉස්සරහ ඇවිල්ලා නිදාගෙන අපිට දෙනවා ගේම වල ගන්නවා තමයි වල අපිට කරනවා මේ කතා කරන අයට කතා කරන ටිකක් අදින් කතා කරන මේක පටලැවිච්ච දෙයක් අතහැර ප්‍රතිචින්තනය මේ කයයි සුත්‍ර වේදනාවයි දෙකම කටිනිස්සක්කාර පසීමෙන් උපටිනිස්සක්කේ කරන අත්තරේ මාසේ කරනවා. ඊළඟට නිරෝධානපස්සී විදිහට සාමාන්‍ය වැඩක් කරනවා. හයි දුක් වේදනාවේ නිරෝධයේ දැක දැක වාසය කරනවා. හරිද? මේ උපන්නාපෝඥාය දුක්ඛා වේදනා දුක්ඛ ඇතිවනාට පසු අපෝෂණ යෝගාවචක <clears throat> යෝගාවචරයේ පිළිසින් පිළිපදියතු ආකාරයේ බුදුදානන් වහන්සේ දේශනා කළ ප්‍රේමක පාඩම් ගන්න ඕනේ. හරිද? සෝ කායේච දුක්ඛායච වේදනාය බොහෝ මේ කයි දුක් වේදනායි අනිස්සාන පස්නෝ විහෙතෝ මයන් පස්නෝ විහෙතෝ විදාන පස්නෝ නිරෝධන පස්නෝ පටිච්චසමුප්පාදන පස්නෝ විහෙතෝ මේ අනිස්සාන පස්නාවේ වඩමින් වාසය කරන විට මයන් පස්නා වඩමින් වාසය කරන විට විදාන විරෝධන පටිච්චසමුප්පාදන කියන අනුපස්නාවන් වඩමින් වාසය කරන විට සෝ යෝ දුක්ඛමය වේදනා පටිඝානසියෝ මේ දුක් වේදනා පිළිබඳ යම් කිසි පටිඝානසයක් තිබේ නම් සෝ පටිඝානති අන්නේ පටිඝානසෙන් නැතිවෙනවා දුක්ඛ වේදනා පටිඝානසිය සෝ පටිඝානති දුක් වේදනා පිළිබඳ පටිඝානසයක් තිබුණා නම් ඒක නැතිවෙනවා එනිසා අපිට ගන්නවා කියලා දානවා මේ වේදනා නිරෝධය පිළිබඳ අපේ කිසිය කිසිසකින් සදා කියනක මේ අපි කියන්නේ බුදුරජාණන් වහන්සේගේ අවවාදන කෝ ආසවා සංකල්පමාව සංකෝලව. සුඛ වේදනාවක් ඇතිවනාට පස්සේ මේක කටිච්ච නොඅපටිච්ච හේතුන්ගෙන් හටගත් හේතුන්ගෙන් හට නිකන් ආකස්මිකව පහළ වූ දෙයක් නෙවෙයි. මේ කටිච්ච සමක් නිසාද සමක් ප්‍රත්‍යකොටද මේ සුඛ වේදනාව ඇතිවෙන්නේ. ඊකනේ වේදනාන් පස්සනා වර්ගයට සතර සතිපට්ඨානයන් තෝරලා කියන්නේ සමුදය ධර්මානුපස්සීව වේදනා නිරති වය ධර්මානුපස්සීව වේදනා නිරති සමුදය දකින්න ඕන ආය දකින්න ඕන නේද එතකොට මෙතන කියන්නේ මේ සමුදය දකින්න තමයි සුඛ වේදනාවේ සමුදය දකින්න ඒ සමුදය දකින්නකොට මේ හයත් මේ සමුදය එක මොකද පොට්ටබ්බ රූපේ තියෙන කය ගැටෙන්න ඕනේ නේද එතකොට ඒ හයත් අනිත්‍යයි සංකතයි පටිච්චසමුප්පන්නයි ඒ හය ඇතුළු කරගෙන යම් කිසි සුඛ දුක්ඛ උපේක්ෂා වේදනාවකට ඒක අනිත්‍ය සංකතය ප්‍රතිසම්පා. මා උදේසුව නේද වේදනාවට තැන රූපකලාප ලක්ෂ්‍ය කියන මේ ලක්ෂ්‍ය හේතුෙන් වේදනා ලක්ෂ්‍ය කියන්නේ එක එක රූපකලාප දිනනකොට ඒකේ ඒක එන්නේ නැහැ එන්නේ පස්සේ වේදනාවෙ දිලෙන්නේ. ඒක තමයි කියන්නේ. සිටිනවා. එතකොට මේ සුඛ වේදනාව කයෙහි ප්‍රවතන කය මේ කය අනිත්‍ය සංකතනම් පරිසම්පන්න මේ කය ඇතුළු කරගෙන පවතින වේදනාව සුඛ වේදනාව කුතෝ නිච්ඡා වනසති කෙසේනම් සුඛ නිත්‍ය වශයෙන් පවතීද මොනිකාසෝ කායයේ සුඛය වේදනාව මේ කයෙහි සුඛ වේදනාව පිටිස්සනවා අනිත්‍යපත්‍ය වියති වයන්පත්‍ය වියති විරාගාන නෝදාන පටිච්චසමුප්පාදන පටිච්චසමුප්පාදන කියනවා අනිත්‍ය වශයෙන් විකාරය කියන ආකාරයෙන් බය දකින ආකාරයෙන් නිරෝධය දකින ආකාරයෙන් පටිච්චසමුප්පාදන පස්සනා වැඩින ආකාරයෙන් වාසය කරනවා. එහෙම වාසය කරනකොට සෝතුපහය වේදනාවේ රාගාන්තිය සුඛ වේදනාව පිළිබඳ යම් රාගාන්තයක් කියන සෝපයි කියන්නේ. ඒක නිවිලා. එහෙනම් අදුක්කම සුඛ වේදනාව එහෙමයි. ඒ අදුක්කම සුඛ වේදනාවක් අර කියපු අනුපස්සනා හත ගැටෙන ආකාරයෙන් නම් සිද්ධු හරියට මනසකාරයේ මෙහෙවමින් භාවනාවට නැගුණා. ඒ භාවනා කිරීමේ තුලින් භාවනා කිරීම තුළින් අවිද්‍යාවන්තය අදුක්කම සුඛ වේදනාව පිළිබඳ තියෙන අවිද්‍යාවන්තය සෝ පන්දියේ තියන්නේ අවිද්‍යාවන්තය පහළ වෙනවා. මේ සඳහා කටයුතු කරන්න ඕන නිසා නිකම් පොත් කියවන මේ අවිද්‍යාව කියලා කරන්න පුළුවන්. ආත්මවලදී පොත් කරලා කියනවා. පටිකාරයේ රාපාණී විචයන් ගුණන පොත්පත් දෙන්නේ ආත්ම දේශි ඉතිරියන්නේ පොත්කාරයකට ගියා ආනන්දයෙන් ආනන්දත් කියුව ඉගෙන ගත්තා. ඒකෙන් බෑ ආයෙත් ප්‍රතිමිය අත්දකින්න තෝරන මෙන්න මේ සුඛ වේදනා පරිදි කියන සාමාන්‍ය දුක්ඛ කියන පටිඝානකයක් අදුක්ඛිත වේදනාවට මේ කියන අවිඥානයක් අත්හැරෙන්නේ නැතුව වේදනානුභෝධයක් අත්හැරෙන්නට බෑ වේදනානුභෝධයක් දකින්නේ නැතුව දුක කෙලවර කරන්නට බෑ තේරෙනවද ඒක නිසා මේ දෙන්නත් අය මේ වේදනා නිරෝධයේ අත්දකින්නට අවශ්‍ය නම් අර මා කලින් කිව්ව විදිහට කාකාලික වශයෙන් වේදනාව අත්දකින්නට ඕන කැමති නම් මේ කියපු ආකාරයෙන් වේදනාව අනුපස්සනා ಹಾಯ್ ಸೊತೆ ಮಾತಿಕ್ಕೆ ಇಲ್ಲಿ ಯಾವನ ಪಕ್ಷನಾ ಹ್ಯಾಕ್ ಅಂದ್ರೆ ನಾನು ಆಪಾನೇ ವಡೋಕೊಂಡೆ ಹ್ಮ್ ಅನಿಶ್ಚಾನ್ ಪಕ್ಷನಾ ತಿಳ್ನೋಕಕ್ಕೆ ನಾನು ದೊಡ್ಡಹಾಲ ಪಕ್ಷನಾ ಅನಾತ್ತಾ ಪಕ್ಷನಾ ತಿಳ್ನನ್ನ ತಿಳ್ನೆ ಅಂದ್ರೆ ವಯಾನ ಪಕ್ಷನಾ ಆದ್ರೆ ಅತಿ ಕಸಾತಲ್ಲನೇ ದೇಕ್ಕೆ ಇಕ್ಕೆ ಕಾಯನ ನಕ್ಕಿ ಹಾಯ್ ಮಾಪ್ತನ ಕಾಯನೆ ಮೆಕ್ಕೆ ಕಥಾಗಾಣೆ ಬಿಡೇ ಜಾನಾ ಪಾತೆ ವಯಾನ ಪಕ್ಷನಾ ದಯೆನೇ ಇಕ್ಕೆ ಅತಿ ಮೆಕ್ಕೆ ಕಥಾಕಲಿ ಸೇನೇ ಹ್ಮ್ ವಯಾನ ಪಕ್ಷನಾ ಮೇ ನೆನಿದಾಕಂತು ಇಯಾನ ಪಾರೆ ಕ್ಯಾನ್ ತಿಳ್ನಂತಾ ඉස්සරහට පස්සන නිරෝධාන පස්සන පටිච්චසමුප්පාදන පස්සන වැඩෙන ආකාරයෙන් මේ වේදනාව හරියට විමසමින් භාවනා කරන මේ වේදනා නිරෝධයේ අත්දැකීමට පුළුවන් මේ වේදනා නිරෝධයේ අත්දැකීම තුළින් අමා මහ නිවනින් සැනසෙන්නට පුළුවන් මේ සෑම ඒ සැනසීම වහවහම උදා කරගැනීමේ ශක්තිය වර්ණාව මේ ධර්මස්වරණය කියන්නේ කුසලයේ තුළින් ඒකාන්ත වශයෙන් අත්සේවා හැම දිනකටම නිවන් සුවඳ ලැබේවා කියලා කියන්නේ අපේ මේ දේශනාව කරනවා දැන් හරියටම පැය 3:00 මාරයි.